හොඳයි අපි කාලසටහනේ සටහන් විදියට පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල නැත්තම් සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හඳුනා දීමක් කරන්න අවශ්‍ය නැහැ මම ශ්‍රීජි මහත්මයාගේ ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා සතිವಾರයේ ආරම්භ කිරීම සඳහා ගරු ස්වාමින් වහන්සේ මා අවුරුදු 5ක සිට භාවනා කරන වයස 60ක් ඉක්ම වූ මවක් මි. මම සමහර වෙලාවට හිත තැන්පත් කර ගන්නවා. නමුත් ඉන් එහාට මට මේ භාවනාව දියුණු කරා ගෙන යාමට නොහැක. ඔබ වහන්සේ දේශනා කර ගැඹුරු කමඨහන් උපදෙස් මට තේරුම් ගැනීමට අපහසුයි. මාහට මේ භාවනාවෙන් තව කොපමණ දුරකට බලපත්වා ගත හැකිදයි පියවරෙන් පියවර උපදෙස් දෙන සේක්වා.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 දිගින් දිගට ඔබ වහන්සේගේ දේශනාවලට මම සවන් දෙන කෙනෙක්. ධම්රිවිසෙවන, අරණමැතිණියාරාමයේ වගේ තැන්වලටත් සහභාගී වෙනවා. ඔබ වහන්සේ සත්‍ය අවබෝධය කරා යාමට, නිවන අවබෝධ කර ගැනීමට, කෙලෙස් ගෙවන් කිරීමට, ශුන්‍යතාවය ලක්ෂ කෝටි වර අත්දැකීම සිටු බැව් දේශනා කළා. මට ඇති ගැටලුව මේ තරම් පිරිසිදු මාර්ගයක් ත්‍රිපිටකය තුළ තිබියදීත් බොහෝ උගත්යයි කියා ගන්නා කොටස් භාවනාව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 මේ අනුන්ගේ සුපසීද්ධියට කටයුතු කරනවා තමන් වලේ ඉඳද්දි. ඒක බුදුරජාණන්සේ දකලා තියෙන ඉතාමත්ම නින්දිත මනසක් කිය. මේක තමයි බටහිර ලෝකයේ මිෂනරි සේවය කියලා පවත්න්නේ. ඒගොල්ලෝ කියනවා දෙවියන් වහන්සේ අදාළ නැති මිනිස්සු ඒකාන්ත අපාගත වෙනවා. ඒ නිසා අපි මැරෙන්නේ ඉස්සල්ලා දෙවියන් වහන්සේ අදාළ නැති එකෙක් හරි මේ පැත්තට දාගන්න හම්බුනොත් පුදුමාකාර වේදමක් කරනවා. පුදුමාකාර කැපකිරීමක් කරනවා. බර්ටන් රසල් ලියලා තියෙනවා මිනිස්සෙින් මේ දන්නේ තමනු දන්නේ නැති එකක් මේ මිනිස්සෙින් දෙන්න හදනවා කියලා මිනිසුන්ට උනන්දුවක් ඇති කරලා මේ මිනිස්සු ගොඩ ගන්න හදන තුච්ච පාහර නොකෑමන දහබදුර පට්ටබඳුරු හිතවිල්ලක් වෙන නැහැ මේ අනවශ්‍ය දෙයක් මිනිසුන්ට පවන්න හදනවා එනිසා හොඳම වැඩේ තමයි තේරෙනවා නම් ඉස්සල්ලාම තමන් ගොඩ වෙන බලන්න එතකොට තමන් ආදර්ශයක් පෙන්ලා වැඩි කරන්න. එහෙම නැත්නම් මේව ගැන පශ්චාත්තාප වීම අල්ලපු ගෙදර ළමයින්ගේ නැත්නම් අවජාතක දරුවන්ට උපැන ධාතික ලිවිල්ලක් වගේ. හැම දරුවෙක්ගේම උපැන ධාතික වලට තාත්තයි කොටුවේ අසං කරන්න යනවා. තේරෙන්නේ ඒගොල්ලෝ බබල ඒගොල්ලෝ බලාගත්තා. අපිට මොකෝ. මොකෝ බුදුහාමුදුරුවෝ මට විතරක් කියව එක නෙවෙයිනේ කාටත් කියලා තියෙනවා. ඒක මුල් හරිය කියලා තියෙන විදිහට ඒ නිසා ඒගොල්ලන්ගෙත් ඔය කර්ම ශක්තිය වුණාට පස්සේ මේ ප්‍රමේ හරිනම් මේකට එයි. මේක ඒකාන්ත සත්‍ය අනික් සියල්ල බොරුයි කියන එක තමයි මෝ ලොකුම මොහේ. ඉදමියෝ සත්‍යම් මොගමඤ්ඤං. බුදුහාම කියනවා කිට්ටුවට ගන්න බෑ කියලා එහෙම මිනිස්සේ. මේක මම කරනවා නම් හරි ගියාට පස්සේ කියන්නම්. එතකොට නම් මට ෂුවර්. මම තාම පරිශන කර කර ඉන්නේ. ඒක නිසා හරි ගියාට පස්සේ කියන එකයි අපිට හරියන්නේ ඉස්සලා අපි අනිකොල්ල වැරදි කියන එකයි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 හිතපු දෙයක්වත් වේවා කියලා ප්‍රාර්ථනා කරන දේවලුත් නෙවෙයි. නමුත් හන්දියක් හන්දියක් ගන්න කික්කිය විදිහින් ගියොත් නම් ඉතින් අමාරුක වැටෙනවා. ඒකට ඒකාන්තයෙන්ම මාන්නයක් හරි මොකක් හරි මානසික දුර්ලභමක් තියෙනවා. ඒක නිසා මේ ಗುಣ වසාගෙන ජීවත් ගුණ බෝ කරන්න ගුණ වඩන්න පුළුවන් තරම්. ඒකට ගුණ වසාගෙන ජීවත් වෙන්න. හැබැයි සුදුසු කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් ආරාධනාවක් තියෙනවා. ඒක කියන්න ප්‍රශ්න නැහැ මේ අහවල් කෙනා බුදුරජාණන්සේ මෙහෙම කියලා තියෙනවා. මටත් මෙන්න මෙහෙම අත්දැකීමක් තියෙනවා. මේ කිසි වැරද්දක් නැහැ. හැබැයි ඒක මේ අදිමානෙන් මේ හිතුවට වැඩිය අදි탁සිරු කරලා කර කතාවක් නෙමෙයි අද්දකපු හැටි කියන එක. මේක නිකන් හරියට කියන්න තියෙන්නේ මේ ලෙඩක් වෙලා බෙහෙත් පන්තියක් වුණ මිනිස්සෙක්. ඒ ඒ වේදාට ඒ වෛද්‍යවරයාට ගුණාගුණ කියන්න එපා. නැත්තම් කොහොම ලෙඩේ තනිප කරගන්නේ. ඔගේ Tamanට මේ දේ කරනකොට මෙහෙම වෙනවයි කියලා කියනකොට ඒක මාන්නයකට ගාවන්න නැතුව කියන්න පුළුවන් නම් හොඳයි.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 නිවුස් ආදියත් පත්තර කියවත් අත්හැර සිටියෙමි. නමුත් ළඟකදී නැවත ශ්‍රී සිද්ධාර්ථ ගෞතම දල්දා ගමනේ ආදී චිත්‍රපට නැරඹීමට සිතක් පහළ වී ඒ බැලීමට ගියෙමි. නැවතත් සිංහල සින්දුවක රස විඳීමටත් සමහර විටක සියුම් ආශාවක් සිතේ සිතේ නැගේ. මා ඊටමත් ප්‍රිය කරන්නේ නරි නරිබෑනා සිංහබාව වැනි නාට්‍ය නැරඹීමට හා එම සින්දුවටයි.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 ඒ වගේ කල යුත්තේ දා කරනවා. හැබැයි ඒකේ හිත තරතර ගන්නෙත් නැහැ. තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා නෙළුම්පතේ වතුර තිබුණාට ගෑවිලා නැහැ කියලා. ඇත්තටම භාවනාව හොඳටම සිද්ධ වෙන්නේ තමන් හිතන නැත්නම් අනුන් හිතන අත්තරද්දක් තමන් තුලින් වෙනකොට ඒකට එන පශ්චාත්තාපය හසුරුවගන්නේ කොහොමද කියන එක මම තමයි. ඒක තැවෙනවනම් ඉතින් එහෙමනම් ඉතින් ඒ මනුස්සයාගේ හිත බොහොම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 ඒ නිසා මේ ජවනිකා විතරක් දැකලා මේ හිනේ විතරක් දැකලා විනිශ්චයකට යන්න කරන්න අමාරු. කොහොම යන්න හරි. යනකොට Tamandම තේරෙයි. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ යටතේ දසසිල් වීමට ගැහැණු අප වෙනුවෙන් වරන් තුලින් තියෙනවා gederin අවසර ලබාගෙන නිස්සරණ වනේ ඈතකින් ආරණ්‍ය සේනාසනයක් ඉදිකර දෙනමින් කාර්නිකෝ ඉල්ලීමකි. පින් සිදු වේවා.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 මයි පස්සෙන් පටන් ගන්න ඈ ඔව් මයි මාසේ පස්සෙන් අපි දවස් පහක රිට්‍රීට් එකක් කරනවා ඉතින් ඒකට සම්බන්ධ වෙන්න එතකොට මම හිතන්නේ අප්‍රේල් මාසේ පළවෙනි ඉරිදා ඒ දවසක වැඩ පිළිවෙලක් කරනවා ඉතින් ඒවට මම ඇඩ්‍රස් දෙන්නම් ගිහිල්ලා බලලා ඒකේ ඉස්සලා හොයලා බලන්න එපා බඳින්න ඉස්සලා කේන්දර බලන්න ඕනේ පොරොන්දම් ගැලපෙනවද කියලා බලන්න ඕනේ මට ඕනකමක් නැහැ මේ එහෙම අරයට මෙයාට සහකාරියෝ සහකාරියෝ හොයලා දෙන්න. අවස්ථාව තියෙනවා ප්‍රස්තාව තියෙනවා තමන් සකස් කරගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මේ මරණයට සීමාවක් වයසක් නැහැ. ඒ වගේ බුදුජාන් වහන්සේ කියලා තියෙන්නේ මේ වයස සීමාවල් නම් මනම් බලන්න යන එක නෙවෙයි තියෙන්නේ තමන්ට තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් තාක ඊට පස්සේ නම් ගෙලවනවා. 60 විරලා හොට විවන්නට පස්සේ එලවලා දානවා. ඒක විවස්ථාවම තියෙනවා මේක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 කළ යුත්තේ කුමක්ද? එය හරි වැඩි වෙලා සිටීමටද සිටීමට හරි. හතර නැති තැනටත් මතකයක් නැතුණාට අවදි වීමක් තිබෙන බව දැනුණා. ඒ වැරදිද? සතිය හොඳට තිබිය යුතු බව නම් වැටුණා. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේකේ අතොරතුරු මන්දිකතියක් තියෙන්නේ. අහගෙන ඉන්නකොට නම් බණයි භාවනාවයි කලප ගන්න ගන්න උත්සාහය තේර කරලා තියෙනවා. ඒක නිසා අපි ඒ භාවනා ජීවිතය අපිට අඩු වෙලා තියෙන්නේ මේ නැවැත්ම පැත්ත නැත්නම් මේ හිස් තැන නැත්නම් මේ විවෘත තැන තමයි අඩුව. ඒක මට්ටමකට එනකන් අනිතර පවතින දැනෙන අරමුණු තියෙන තත්වයක් එක්ක අරමුණු නැති නොපැවැත්ම තියෙන නොදැනෙන තැනත් එක්ක සමසම වෙනකම් වගේ. එහෙම නැත්නම් අත්දැකීමෙන් දෙකටම සම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 මේකේ කියවෙන තාලට පේන තියෙන මේක තේරුම් ගන්න උත්සාහ කරන් තියෙන නමුත් අත්දැකීම් අධි ගතියක් තියෙන්නේ. ඒ නිසා මේක හරි. මේකමයි කරන්න ඕන කියන විශ්වාසයෙන් කරගෙන යන්න කරන්න යන්න පටන් ගන්නතර පස්සේ හැප්පෙන්න දෙන්නේ නැහැ. ඒ ඒ අදහස ඍජු කරගත්තට පස්සේ තමන්ගේ අදිමොක්කය පෙරදක්ම ඍජු කරපස්සේ මොනම දෙයක්වත් හැප්පෙන්න දෙයක් නැහැ. මොකද භාවනා ප්‍රතිකදා දඬමත් දන්නවා. අවශ්‍ය කරලා තියෙන්නේ නොපැකිල යන එකයි. අවශ්‍ය කරලා තියෙන්නේ මේකට ලෑස්ති වෙලා යන එකයි.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 ඒකට මේ මමයා කියලා බාර ගන්න මේ වංචනික හිතද නැත්නම් වංචනික හිත වංචනික හිත බව දැනගන්න කැමති අව්‍යාජ හිතද කියන්න බෑ මොන යකාටවත් කියන්න බෑ. ගාක් වෙලාට අපි මේ වංචනික දේවල් තමයි මගේ හිත මම දන්නවා මගේ දැනුම කියලා අල්ලගෙන තියෙන්නේ. ඉතින් එයාට මේක පෙන්වන්න ඕනේ. උඹ ඉන්නේ වංචනික ධර්මික ෂටගතියක මායාවි ගතියට උඹ රැවටෙන්නේ නැතුව ලෝකේ රවට්ටන්න උඹට බෑ. ලෝකේ රැවටෙන්නේ ඉතින් උඹ අනිවාර්යයෙන්ම රැවටෙන්න ඕනේ. ඒ නිසා පටන් ගන්නකොට උඹ පරාදයි.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 ඉතින් ඒක අපි අපි සබ්‍රක්‍මචාරින් වහන්සේලා විදිහට දකින්නකොට කියන්න ඕනේ මේ මට නයිපෙන පෙන්නන්න දෙන්න එපා. ඕන්න නැති බයිලනේ තියෙන දේ කෙලින් කියපන්. මමත් උඹට කෙලින් කියන්නේ එච්චර අපි නෑකම. ඒක අපේ ඕනකමත් එච්චරයි. ඉතින් එහෙම අපි ළඟ සබ්‍රක්‍මචාරින් වහන්සේලා ඉන්නකොට බොරු කරන්න බෑ. බොරු කරුවාම ඉතින් උදේ හවස අහුවෙනෝනේ අපි හැම වෙලාවෙම විවෘතවනේ යන්නේ. ඒක නිසා හෙලිකිරීම ඍජු වීම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 ඒ නිහතමානී ගතිය තියෙනවා. ඒකේ කිසිසේත්ම නැහැ ඔය ප්‍රභාකරන් ගාවත් මම දකින්නේ මොන මඩුවක්වත් වෙලා තිබුණා කියලා. ඒ මාසේ අවංකයි මාසේ වැඩේ කරනවා. අපිත් එහෙමයි. අන්න ඒක දැක්කනම් අපි ඔක්කොම සමානයි. ඒක නිසා බලාගෙන ඉන්නකොට පේනවා මේ හිතේ ෂට මායාවී ගතියක් තියෙනවා. ප්‍රകൃතිය දෙනවා මේක බරපතල වෙච්චාම ක්ෂීසොෆෙනික් කියලා මානසික අසහනකටපත් වෙනවා.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 ඉතින් ඒක නිසා හිත දිහා බලනකොට තේරෙනවා මේ බලන්නේ මගේ හිත නෙවෙයි මානව හිත දිහා. අපි සියල්ලගේම හිත ඔච්චරයි. ආයේ කිසි කෙනෙක්ගේ හොඳයි කියන දෙයක් නැහැ. හිතක් කියනවා නම් කක්ක තමයි. ඒකේ තියෙන තර්කණය, ඒකේ තියෙන මේ මම ආයේනේ අයිතිවාසිකම් කියන එක නැති වෙච්ච දවසේ හිතක් ඕනේ නැහැ. මේ වැඩේ යනවා ඉර පායනකොට හිතක් තියෙනවායි. ගස්වල මල් පිපිට හිත තියෙනවායි. ওই හිත වෙන ෂෝක් එකට වැඩි. ආනෙතෙට යන්න හිත දිහාම හිතෙන්ම බලන්න ඕන. ඒක නිකන් හරියට කණ්ණාඩියකින් Tamange ඇස් දෙක දිහා බලනවා. මගේ ඇස් දෙකට නම් කවදාකවත් මගේ ඇස් දෙක බලන්න බෑ. කණ්ණාඩියක් නැත්තම් මට පේන්නේ නැහැ. දැන් පේන්නේ පිළිබිඹුවක් විතරයි. මගේ ඇස් දෙක නෙවෙයි මේ. සෝබාලංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි කියලා කියන්නේ. කවදාහකත් අපේ ප්‍රകൃති අපි දැකලා නැහැ. අපි දැකලා තියෙන ෆොටෝ එකකින් එහෙම නැත්නම් පිළිබිබුවකින්. අපි ඒක අදාහගෙන යන ගමනක් නෙමේ තියෙන්නේ. හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. මොකද ප්‍රകൃතිය දැකලා නැහැ. ඒකට එකම දෙයයි තියෙන්නේ පිළිමිබුවත් බලන්න. කමක් නැහැ. බලන්න හැබැයි බලනකොට බලන මේ පිළිමිබුවක්. එහෙ නැත්නම් ඡායාවක්. එහෙම නැත්නම් හුවා දක්වීමක්.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 ඒකට ඉස්සලාම තමන් හිතෙන් දැනගන්න ඕනේ මේ අනුන් හැදිලා කෝකෙදත් තමන්ගේ හේතුවක් තමන්ට හදා ගන්න බෑ. ඒක ෂට මායාවිකම දන්න එක කවදාකවත් දෝෂයක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම යථාභූත ඥාන ඇති හැටිය දැකීම. ඒ වගේම මතක තියන්න ඔය දකින්නේ මගේ හිත නෙවෙයි මානව හිත. මම මේ හදාරන්නේ පුද්ගලික පටු මනසක් නෙවෙයි. විශ්වගත මනසක් හදාරන්නේ මගේ කොටස හරහා මම යුනිවර්සල් කොන්ෂස්නස් එක විශ්වගත මනසයි හදාරන්නේ නිසා මේ දැනුම මට සීමා වෙලා නැහැ. ඒක දැනුමක්. මේ වෙනුවට අපි කොන දැනුම ලැබුවත් වැඩක් ඒ නිසා මේ පරිශ්‍රණය කරගෙන යන එකයි තියෙන දිකටම. අවසරයි ගෞණ්‍ය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී පරිඋත් ทาน වශයෙන් නැගෙන කෙලෙස් සීකරමින් ඒ දෙස බලා සිටිය යුතුයද නැතිනම් සිහි නොකර බලා සිටීම කළ යුතුයද? උදාහරණ ලෙස මනසට සිතවිල්ලක් ආවහම එය ආසාවක් නම් එය රාගී සිතක් කියා මෙනෙහි කරමින් වරංගත්වේ තියෙන එකවරක් හෝ දෙවරක් බලා සිටිය යුතුයද? තවත් උදාහරණයක් ලෙස සිත විසිරෙනවා නම් විසිරෙන බවටත් සැකයක් වරංගත්වේ භාවනාව ගැන ආවිත සැකයක් බව මෙනෙහි කිරීමකින් වරණ ඇතුළේ නැවත එක්වරක් හෝ දෙවරක්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 ඒක මෙනෙහි කරන්න ඕනද පිටිපස්සේ ගිහලා මෙනෙහි කරන්න නිකම් බලන් ඉන්න ඕනද කියන එක මේ අමුත්තන් මේ සාමාන්‍ය අමුත්තන් ගැන කතා නෙමෙයි උත්සවේ ප්‍රධාන අමුත්ත එක්ක ඉන්නවා. Tamange ප්‍රධාන යුතුයකම් වෙන්න ඕනේ අමුත්ත ගැන බලන එක නෙමෙයි ප්‍රධාන අමුත්ත ගැන බලන්න. ප්‍රධාන අමුත්ත බලනවා අනිකුල නිකම් මේ වෙදිලා තියෙන්නේ. බුදුන් පඬිස්සාංශ කියන්නේ අපි ගෙදරක උත්සවයක් කරනකොට හැම හැම ආර්දනා පත්‍රයකම තියෙනවා ඔබතුමාට ඔබතුමීට ආරාධනා කරනවා අසවල් වෙලාවට ප්‍රධාන අමුත්ත එනවා. ඒ කියන්නේ උත්තරේ ප්‍රධාන අවස්ථාව. ඉතින් ඊට ඉස්සෙල් විශාල වශයෙන් ඒකෙදිට නෑදෑ වෙනවා. ඉතින් කතා කරන්න ඕනේ. තේ ඒකක් දෙන්න ඕනේ. හිටවන්න ඕනේ. ඔක්කොම කරන්න ඕනේ. මුදු වෙලාවේදී නැකත එනවනේ. නැකත එනකොට අමුත්ත ප්‍රධාන අමුත්ත එනකොට මේ පොඩි අවශේෂ අමුත්තත් එක්ක කතා කරලා හිටියොත් මොකද වෙන්නේ? එයා කියන්න ඕනේ ඒගොල්ලෝ බලා ගන්න මම යන්න ඕනේ ඉස්සරහට තොරණ ගාඩ පිටවටිය කවන්න ඕනේ බුලත් අතක් දෙන්න ඕනේ මේ මාසේ එන්න ඕනේ විල්ලා ගෙට ඇවිල්ලා මම විවෘත කරලා කැම ටිකක් කාලා බීලා මේ මාසේ යනකම් තමන්ගේ ප්‍රධාන දේ ප්‍රධාන මුත්තත් එක මේ කතා කරන්නේ මේ ප්‍රධාන මුත්ත ආවට පස්සේ අල්ලපු ගෙදින් ආපු මනසට සැලකුවේ නැහැ කියලා මේ මාසේ තරහ වෙයි කියලා ඒ මිනිසුන්ට කතා කරන්න ආදවා. ඒකට වෙන්නේ ප්‍රධාන මුත්ත තරහ කරගත්තාට පස්සේ වෙල්ල ගහලා යනවා. ප්‍රධාන මුත්ත කියන්නේ එහෙම විහිළු කරන මිනිහෙක් නෙවෙයි. ඒ නිසා ප්‍රමුඛතාවයේ තේරිමයි මේකේ තියෙන. එහෙම නැත්නම් කරත්තේට ඉස්සලා අස්සය දාන්න. අස්සයට ඉස්සලා කරත්තේ දැම්මට පස්සේ කරන්න බෑ. මේ කතා කරන්නේ වල්පල්. මම කියන්නේ වල්පල් කියලා කියන හොඳට විස්තර කරලා තියෙනවා. මම ඒකට ස්තුතිවන්ත වෙනවා. නමුත් බලන්න ඒ සද්ද එනකොට වේදනාවට තමයි ආනාපානෙ ඉන්න පුළුවන් නම් මොන හද්ද ආවත් මොන වේදනාව ආවත් අරසයි ලිතුකට දැනගන්න මේ වේදනාව මේ සද්ද නිසා මට ආනපනේ අකාමකා දමලා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 පච්ච පරිග්ගා ඥානෙට ගිය ගමන් ඒ ජීවිතේ හැමාරේ නම් කවදාකවත් අපායට යන්නේ නැහැ. ලද්දස්සාසෝ බුද්ධ ශාසනයේ නියත ගතිකෝ සම්බෝධි පරායනෝ කියලා දෙනවා. බුද්ධ ශාසනයේ අස්වසිල්ලක් ලැබව මිනිහෙක් නිවනටම යොමු වෙන්නේ නියත ගතිකයි. අපායට යන්නේ කියලා. ඊට ඉහළ ඥාන ගැන එහෙම වෙනසක් ඇති වෙන්නේ ඊට පස්සේ ආයෙ කතා කරන්නේ අටුවාචාන් වහන්සේලා සෝවන් වුණාට පස්සේ කවදාකවත් පාට යන්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙනකොට මේ අතරමැද තියෙන ඥාන ගැන කතා කරගෙන ඉන්නවා කියලා කියන්නේ මේවා හරියට වෙන්කොල්ල අඳුර ගන්න පුළුවන් දේවල් වගේ එහෙම එකක් ඇත්තේ නෑ. ඒවා බොහෝම සියුම් දේවල්. අනිත් එක එක තැනකේම නතර වීමක් නෑ. අද ගියා අනිද්දාසේ ආයමුලට ආවා ආයෙත් එන්න ගියා ආයෙමුලට ආවා ආයෙත් එන්න ගියා. ඉතින් කොයි වෙලාවේ කොයි ඉක්මනට කොතන ඉන්නවද කියලා ඔහොම නම් කළ මෙතෙන් ගියොත් සෝවන් වෙනවා මෙතෙන් ගියොත් මේ මෙතෙන් ගියොත් දිවි ලෝක යනවා මෙතෙන් ගියොත් අපායට යනවා කියලා කියන්න උත්සාහ කරන අටුවාචාන් වහන්සේලා නමුත් ඒක බුදුරජාන් වහන්සේ වසංගලා තියානේ. ඔය එක තැනකවත් ටැග් ගහෙන්න එපා. කොතනකවත් නතර වෙන්න තැනක් නැහැ. ඊ ගාවිකට ඵලයක්. එතෙන් ගිය ගමන් ඊගාවිකට ඵලයක්. එහෙම නැතුව සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා කියන කිසිම ධර්මයක läග ගන්න තරම් වටින දෙයක් නැහැ මේ ධර්මේ. මේක යන්නේ ඊගාවෙක දැක ගන්නයි. ඒකට යන්නේ ඊගාවෙක දැක ගන්න. ඒ නිසා අතෙන් ගිහිල්ලා මන් ටිකක් තේ එකක් බොන්න ඕනේ. මෙතෙන් ගිහිල්ලා සුරුට්ටුවක් බොන්න ඕනේ. මෙතෙන් ගිහිල්ලා ටිකක් විවේක ගන්න ඕනේ කියලා ඇන්නම් පෙරත් කියලා තිනවා මේ කිව්වා සමාජවාදී ගමනේ අම්බලම් නැත. බුදුජානසිට බොහොම කලින් කිව්වා මේ ගමනේ කොහොමඩක්වත් ඉසුඹලන්නවත් පමා වෙන්න එපා. පමා වුණොත් එහෙනම් පමා වීමයි ඒ අප්‍රමාද කතාවක් නෙවෙයි. ඒ නිසා මේ ඥාන ගැන කතා කරන උඟ දෙනෙක් මේ ස්ථිර සංඥාවක් ගන්නවා. නිත්‍ය සංඥා ගන්න හදන හිම එකක් ඇත්තේ නැහැ. බුදුජානන්සේගෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ මේ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 බලන්න මේකේ තියෙන මේ ප්‍රශ්නේ දීලා තියෙන විරාම ලක්ෂණ වලින් මට තේරෙන විදිහට මම කියන්නේ. নমස්කාර වේවා ගෞණීය ස්වාමින් වහන්සේ මා ප්‍රශ්නාර්ථ ලකුණු කියන. ඒ කියන්නේ ප්‍රශ්නයක්, විස්මයාර්ථ ලකුණු තියෙනවා, විස්මයක්, නැවතීම ලකුණු තියෙනවා, නැවතීමක්. දුටුවෙමි. එහි උද්දෘත පාඩයට තියෙනවා කොමාවක් නැත, ඉලක් නැත, සමානයි නැති බව තේරුම් ගතිමි. එතන ආය උද්දෘත පාඩවල තියෙනවා නැවතීමේ ලකුණ ඒ කියන්නේ නැවතීමක් නැත. ඔබ වහන්සේ පෙන්වන ධර්මය ප්‍රත්‍යක්ෂවම සත්‍ය බව වැටහි. නිවන් මඟ සොයා යන අපවැනි අයට ප්‍රත්‍ය සැපිය වූ නිස්සන්න වන සංරක්ෂණ මණ්ඩලයටද දායක පින්වතුන්ටද මහසී උපාවන්ටද පොදුවේ විශේෂයටම රැස්කලා වූ සියලු කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ඔව් මානිවත් අභික්කම මේකෙන් ටැග් ගහෙන්නම් එපා. මේක කිසිම තැනක හම්බලන්නේ නැහැ. කිසිම තැනක රෙස්ට් රූම් නැහැ. ගත්තනේ ඉසගිනි ගත්තේ කුසේ අරගෙන අනේකමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි වෙන්නේ කැමෙන් නැවතීමේ ලකුණ කොමා ලකුණ මතට තිත කියලා දෙන්නේ. මත් මත් කුඩු පාවිච්චිලා තිත තියන්න ආය කොමා දාන්න යන්න එපා. කෙලින්ම නැත කරන්නේ. ඉතින් මේ ළඟදී ආමුරු කෙනෙක් ගිහලා වංශල ගිහලා කිව්වලු මේ මමත් යන තැනක් ඒක. මෙදීන කවුරු හරි මේ කවුරු නිවන් දැකපු කෙනෙක් දැකලා තියෙනවද? කවුරක්ක කතා කරන්නේ. ඕගොල්ලෝ කවුරු හරි හිතනවද මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් කියලා? කවුරුත් අචිනන යන්දන් ඇති පිස්සු වැඩ කරන්න එපා. ඌව කරන්න බෑ. අපි වැඩක් කරමු මතට තිත තියමු. කරන්න පුළුවන්. ඉතින් ඔක්කොමලා බලන් හිටියවලු මේ ආම්දුරංගේ මේ දේශනා විලාසෙට ඉතින් කිව්වලු නැවතීමේ ලකුණක් තියෙනවා තියන තියෙන මත්ති ආපාරයට විතරයි නිවන් ලබන්න කල්පනා කරන්න යන්න බැරි වැඩ. බැරි වැඩ වල තටමන්න එපයි කියලා.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 කොයි කාටත් වේ යට තියෙන උගේ වැඩ කටයුතු ඒකට සද්ධායෙන් කටයුතු කරනවා. මේ මැතර තියෙන උගේ කටයුතු සද්ධායෙන් කරනවා. ඒ නිසා අපිට සද්ධාවක් තියෙනවා. ඉතින් අපේ තියෙන කල් ශිෂ්ටාචාරය කියන්නේ සද්ධාව පිටුම ඉහළම එකට. අන්න එච්චරයි උඹට කරන්න. ඒකයි උඹට කරන කරුණාව. කොහොමදත් නැමේ කරන්නේ සද්ධාව තියෙනවා. ඒක පිළිවෙත සැක කරන්න එපා. ඒක උපයන්න ඕන දෙයක්වත් නෙවෙයි. හැබැයි ඒක ඉහළම දෙයට ආයෝජනය කරන මනුස්සයා Tamanට අනුකම්පා ගන්න එකන. අතරමැදට ආයෝජනය කරන එකන. ඉතින් බාගෙට තැම්පිච්ච ආලා කියලා තමයි කියන්නේ.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 සිහි කල්පනාවෙන් යුතුව වැඩ කටයුතු සිදු කරන්නටද එය ඉදිරියේදී මහඟු පිහිටුවාලක් වන බව සිහිපත් කරමි. ලෝකවාසී සත්වයා උදෙසා මෙවැනි උදාර කටයුතු තවදුරටත් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු ඉස්සන්න වනයේ සියලු යෝගාවචරින් ස්වාමින් යෝගාවචර ස්වාමින් වහන්සේලා තුන්වන් සම්නින් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මෙම දින කීපය පුරාවට ප්‍රත්‍යපාසුකම් ආදී සියලු කටයුතු සරසා දෙමින් සියලු පහසුකම් ලබා දෙමින් කටයුතු කර නිස්සන්න වනයේ කාර්ය මණ්ඩලයට සෙසු කාර්ය මණ්ඩලයට සමග සැමටද පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුදු කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු නිස්සන්න වනයේ වැඩසටහන සියලුම දෙනාට බුදු පසේ බුදු මහරත්නන් වහන්සේලා නිවිසැනතුණු උතුම් නිර්වාණ ධර්මයේ අවබෝධ වේවා. ත්වන් සරණයි. මේකේ අර මුල්ලිකේ ධර්ම සාකච්ඡාට අදාළලා තියෙන සක්මනේදී එන තෝන්තු ගතිය වගේ පරියන්කේදී මේ පේන දේවල් කරදර කිරීම මේ ලෑස්තිලා ගියන නිසා වෙච්ච දෙයක්. ඉන්සයි ඊගාව සැරේට යනකොට මේ වගේ දේවල් වෙන්න පුළුවන්.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 ප්‍රශ්න අහන නිසා පේනවා මෙතන මොකක් හරි ලොකු දෙයක් වටිනාකමක් තියෙන බාගට සැකේකුත් තියෙනවා. එක උත්තරයි දෙන්න දෙන ඕනෑ කියන්නේ යන්නේ මේකට ලෑස්ති වෙලා යන්න අනිත් දවසෙත් මෙහෙම ආවොත් මම කලබල වෙන්නේ නැතුව මේක කරන්න ඕනෑ කියන එක ඒකට කියන්නේ සූදානම් ශරීරය කියලා. ඒක තමයි බාලදක්ෂ ව්‍යාපාරයේ පළවෙනියම ලියලා තියෙන්නේ be prepared. ලෑස්තිලා යන්න. බුදු ජානක බොහෝම කල්ලාසෝගිය අප්‍රමාදී කියලා කියන්නේ අන්න ඒකට තමයි. එළඹ සිටීම කියන්නේ ඕකට.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 මං ඕන කමින්ම මේ தත්වෙන් එළියට ආවා. මං ඊළඟට කරන්නේ මොකද්ද කියා දන්නේ නැති නිසා ස්වාමීනි මට පහදා දෙන්න මැනවි. මට ඒ මොකද්ද උනේ? දෙවෙනි ප්‍රශ්නේ මේ தත්වෙන් ඊළඟ අවස්ථාවට වරණ ඇතුලේ தත්වෙට මගේ භාවනාව දියුණු කරගන්නේ කෙසේද? ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. ඉස්සෙල්ල ප්‍රශ්නේ වෙනස් ස්වරූපෙන් ඉදිරිපත් කළා තියෙනවා. දෙයක් වෙලා තිනවා හොඳ හරි නැහැ තක්මුක් වෙලා තිනවා.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 විවිධ සටහන් විවිධ ආකාර ආනපාන විවිධ සටහන් විවිධ ආකාර පේන්න පටන් ගන්නවා. ඒක දිහා බලලා කලබල නොවි ඉවසලා තල තුනා තාලෙන් බලාන ඉන්න ඔය එකක් දෙකක් වෙනකන් එකක් දෙයක් වෙන වෙච්ච දේවල් අත්දැකීම තියෙන්න ඕන නැත්නම් ඒ හරි සබකෝල හරි කොහොමද කියන්නේ කෝඩු ගති කෝල ගති එනවා. ඉතින් ਸਰවචනාංශේ කියලා නෑ. නමුත් මේ වගේ දෙයක් මරණ මොහොතේදී වුණොත්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 තම්බන කන්නේ තම්බන කාපන් බැදගෙන කන්නේ බැදගෙන කාපන් ජීවිතේ ඕන නම් ජීවිතේ ගනින් කය ඕන නම් කය ගනින් කියලා දුන්නොත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ වෙනතම මයිලක් හෙල්ලෙන කොටයි ගෙත් ගහක් කිදෙන කොටයි කුරුලාවක් වෙන කොටයි නටන්න පටන් ගත්තොත් ඕන තරම් නටදැයි. මේකට කියන්නේ හුදු ජීවිත ආසාව කාය ආසාව. ඒකට අනිත් පැත්ත තමයි ඉඳ ගන්නකොටම කාය ජීවිත දෙකම නිර්පේක්ෂව ඒක බුද්ධ ධම්ම සංගති විතරට පූජා කරන්න එන ඕන දෙයක් ආවොත් මම දැන් මැරෙනවට කමන්නේ සීලෙකනේ ඉන්නේ. මම මැරුණ කමන්නේ සතියකනේ දැන් ඉන්නේ. වෙන වෙලාවක මැරුණොත් එහෙම කොයි කොයි පසුබිමේද ඉන්නේ? ආ ඒ නිසා මේ වෙලාවේ මරණය ඉන්නේ කොහොඳයි මැරිච්චාවයි. මං සහති කරලා කියන්නම් ඉතුරු කටයුතු සේරම නිසන්වනේ ගානේ කරලා දෙන්න. අම්මපා. අය බොරු නෑ. ඒ ටික මේ ජී කම්ම කෙනෙක් මේ heart attack වෙලා ගිනිනකොට මලා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 භාවනා කරන්න දෙන්නේ කියලා. ඒක උඩ ඇත්තට මේ විජයවර්ධන මත එයා කියලා තිනවා අම්මයි කවුරු ඇවිල්ලා නැහැ අම්මා එන්නේ කියලා. කිසිම විදියකට වෛද්‍ය වර්තා දීලත් නැහැ. අස්සම් කරලා දෙමාපියන්ගේ මොනවක්වත් දෙන්නේ නැති අර සැලකිල්ලට ගත්තේ. ගත්ත පස්සේ ඇත්තටම අම්මට ඕනකම තිබුණා මේ සියල්ල වසංගන භාවනා කරන්න. නමුත් දුවගේ වචනේ අපි කේස් එකක් ඇද්දේ නැහැ.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 එනකොට කියනවා බෑ බෑ බෑ බැරි වෙලාවත් ඇති මොකෝ heart attack ද දන්නෙත් නෑ අන්තභාගයද දන්නෙත් නෑ කියලා දැඟිල්ලා ගිහලා අයියෙන් හුස්ම අරගෙන ඇවිල්ලා අහනවා සාංශ දැන් ඊගාට මම මොකද කරන්නේ hina වෙලා වැඩකුත් නෑ ඉතින් මේක තමයි ස්වභාවික ආගෙ ඒකට උත්තරේ මේ ප්‍රශ්න තුනටම උත්තරේ ඔය ඊට කියපු ඔක්කොටම මේ ඕන දෙකට ලෑස්ති වෙලා ඉදිරියට යන්න. ඒකට ඒ ඒ ඒ කියන මානසිකත්වය ගන්නත් රිට්‍රීට් කීයක් කරන්න වෙයිද දන්නේ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 අවශ්‍ය නම් මේක සභාගත කරන්න කියලා. ඉතින් කියවන්න නෑ බෑනේ සභාගත කරන්න කරන්න බෑ. ඉතින් ඔය මිනිහ කපමු. තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ඔබ වහන්සේගෙන් අවවාදයක් ගැනීමට තනියම අවස්ථාවකට ගෙදී නැති නිසා මෙසේ ලියා දන්වමි. ඔබ වහන්සේගෙන් අකමැත්තක් අකමැත්තක් නැතිනම් ප්‍රථමයෙන් ඔබ වහන්සේ පමණක් මේ කියවා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 ධර්මයේ තියෙන ශක්තියෙන් ඒක ඔප්පු වෙලා පෙනේ. ගරු ස්වාමින් වහන්සේ ඊයේ බණට දේශනා කළා මෙන් නැති තැනද අෂ්ට සමාපත්තියට බලපාන්නේ. ස්වාමින් වහන්සේට නිරෝගී සුවය ලැබේවා. රූප ධාන අරූප ධාන පැත්තෙන් ඇත්තටම එහෙම තමයි මේ බුද්ධ ජනක පහළ වෙන්න ඉස්සලා කට්ටිය හිතාගෙන හිටියේ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 ඉදිරියට මා කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. ත්‍රිවන් සරණයි. දැන් මේක දිගට මුළු ජීවිතේම මේකට ගත කරන්න. එතකොට තමයි තේරෙන්නේ මොකෙකත් එල්ල වෙලා නැහැ. මොකෙකට ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ. නිකන් පෙට්‍රල් ටිකක්, ඊතර් ටිකක් වාෂ්පීකරණය වෙලා ගියා. මේක යාට දැන් අනන්‍යතාවය නැහැ. අතන ඉන්නවා මම මෙතන ඉන්නව නැහැ. හැමදාම ඉඳින ඉන්නවා. ඉතින් මේ தත්ත්වය පුළුවන් තරම් දවසේ පැය 24ක් පවත්වා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 අනන්‍යතාවයේ ඔප්පු වෙන්න ඉඩ තියෙනවා කතා කරුවොත් නමුත් ප්‍රශ්න විසඳන්න ඕන නම් කියන්නේ හොඳ ආනපනේ පටන් ගන්න ඉවරලා මේ විදිහට කරගෙන කරන යනකොට ඔය කියන හොයි පිසුත් යනකොට මොකද්ද වැටෙන්නේ කොහොමද වැටෙන්නේ කොතනින්ද කොතනද යන්නේ කියන එක එහෙමනම් අපිට පුළුවන් ප්‍රශ්න විසඳන්න නැත්නම් ප්‍රශ්න ඉදිරිපත් කිරීම සුදුසුමදි මේ දක්ෂමදික බවයි පේන්නේ ගරු ස්වාමින් වහන්සේ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 නාම අරමුණු ධර්ම කොටාස ඉතින් මේව ඇති වෙන්න ඉන්න දෙන්න ආසාවත් එන්න දෙන්න තරහවත් එන්න දෙන්න එනමුත හේතු සහිතවයි එන්නේ හේතු આવොත් ඒ ධර්ම කොටස පහළනවා ඒකේ හිතරක් වුණොත් නම් මට ඒ රාගේ දිසා ආසාව දිසා තරහය ඇති හැටියෙන් බලන්න බෑ මට මේකට හිතරක් කරගන්න නැතු මේ හේතුඵල ධර්මයක් නිසා මේක ඇති වෙනවා හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති මේ හේතුවක් ඇති කල්ලි මේක එන එක නතර කරන්න කාටවත් බෑ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 එතකොට රේන් කෝට් එකක් දාන්න නොතෙමෙන තැනකට ඉන්නකොට කොච්චර වටිනවද? රේන් කෝට් එකක් දාන්න වහින තැනකට කියලා නොතෙමී ඉන්න එක. නැත්නම් රේන් කෝට් දාන්න ඕනේ. අනිත් වගේ කෙලස් තිබුණාට කෙලසෙන් කෙලසෙන්නේ නැහැ. හිත කරදර ගන්න දේවල් තිබුණා මං හිත කරදර ගන්නෙ නැහැ. මේක බොහොම හිමීර තමයි හිතට වද්දා ගන්න ඕනේ. හිත හිමීර තමයි මේක හිතට අත්දකින්න පුළුවන්. ඒ නිසා මේ ගමනක ආරම්භයක් වගේ පේන්න තියෙනවා.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 මුළු ශරීරෙම ගැස්සී නැවත ආනාපාන සතියට සිත යොමුවේ. කය සෑහළු වන අතර ශරීරයට කිසිදු අපහසුතාවක් නැති නමුත් පරයන්ක භාවනාව විනාඩි 25කට සීමා වේ. සක්මන් භාවනාවේදීද පය එසවීම තැබීම තුර සතිය පීඨන අතර තමුන් පරයන්ක භාවනාවේදී මෙන්ම සිතවිලි නොනවත්වා ගලායේ. සක්මන් භාවනාවේදීද රාගසා ද්වේෂ සිතවිලි වැඩියෙන් පැමිණේ.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 එසේ නොමැතිනම් කාල වේලාව දික් කර ගැනීම සඳහා සුදුසු උපදේශක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. රාග ద్వේෂ හිතවිලි අයින් කරන්න හදනවා කියලා කියන්නේ වැඩි කරනවා කියන එක තමයි. අපිට කරන්න තියෙන්නේ රාග ద్వේෂ හිතවිලි තියෙද්දි තමයි මූල කර්මස්ථානේ වැඩි කරන එක. ඒ රාග ద్వේෂ හිතිත් වම දකුණ බලන්න පුළුවන්ද ආනාපානෙ බලන්න පුළුවන්ද කියලා එන බාධාව ලොක් කරගන්න නැතුව ඒ වෙනුවට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 ඒ නිසා බලන ඉන්න මේ හිතවිලි තියේදී, සද්ද තියේදී, රාග තියේදී, ද්වේෂ තියේදී වෙනදට වඩා මට පියවර කීපයක් ගන්න පුළුවන් ද සක්මනේ. වෙනදට වඩා හුස්ම ටිකක් මට බලන්න පුළුවන් ද කියලා. විනාඩි 25 නම් ඇවිදින ඉඳගෙන ඉන්න තියෙන විනාඩි 25න් පස්සේ නැගිටිනවනේ. නැගිටපු ගමන් ඇවිල්ලා ආයෙ වාඩි වෙන්න. ආයෙසරක් විනාඩි 25ක් හම්බ වෙනවා. කොහොම මේ හිතින් අදාගත්ත රාමෝ ඒක නිසා හොඳයි. විනාඩි 25 දැන් හොඳට මතක තියාගෙන නැගිටිනවා. නැගිටිනකොටම හිතා ගන්න මම දැන් ගිහිල්ලා නැගිටින්න එක්ක වතුර ටිකක් බොන්න ඕනේ නැත්නම් වැසිකිලි කරන්න ඕනේ අතපය රිදෙන මොකක් හරි තියෙනවනේ. ගිය ගමන් ඇවිල්ලා ආයෙ වාඩි වෙන්න. උඩට විනාඩි 25 50ක් වෙනවනේ ඉබේම 50ක් වෙනවා. ඒ නිසා ඒකත්තේ යෝජනාකාරට කමන්නේ ප්‍රශ්නයක් නැහැ. තමන්ට කරන්න තියෙන්නේ හරි ඔබට මොකක්ද ඕන කරා ඒක දෙනවා. ආයෙ සරක් ගෙනලා වාඩි කරන්න. එහෙම එහෙම කරනකොට පේනවා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 උණගැනී ඇති වේලාවකදී මෙන් වේදනාවක් දැනුණා. නමුත් සුළු වේලාවකින් මේ తත්වය පහව ගියා. මේ අවස්ථාවේ පැවති තත්ත්වයන් පිළිබඳ තේරුම් ගන්න නොහැකි. මෛත්‍රියෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. තේරුම් ගන්න බෑ. මේ වගේ දියේදිත් මම මේ පැයක් ගත කරා. එච්චරයි පින කියන්නේ. එච්චරයි දක්ෂකම කියලා කියන්නේ. අහවල් දෙයටද මේක කරන්නේ? සල්ලි බලාපොරොත්තු වෙන ලාභද සත්කාරද සම්මානද සිලෝකද නැහැ. එයින් වේදනාව එනවා අනිත් පැත්තේ නිදිමත එනවා ඒ තියේදිත් වැක්කිරි වැක්කිරි හරි කමන්නේ මේ කරගෙන ගියාම තමයි තේරෙනවා එහෙන් කරදර නැතුව බෑ මේක කරන්න කරදර තියෙනවා තමන් ඒ තියේදි ඒක පවත්තගෙන යන ගතිය අපිට ක්‍රිකට් ගහන්න ගිහලා එහවැද්දෙන් බෝල දැම්මේ නැත්තම් ගහන්න බෑනේ ඒ වගේ යහ නිදිමත දෙනවා වේදනාව නිදිමත වේදනාව කියන්නේ සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් නේ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 වචනෙන් කියන්න යන්න එපා. කාට කියන්නේ? සර්බලදරි දියෙන්නන්දර කියන්නේ. ටිකට මේක කරන මනුස්සයට තමයි ඒ කරන කෙරුමට තමයි ගෞරව කරන්න ඕනේ. ඒක අහවල් දෙයට කරන්න කියන්න බෑ. මගේ හේතු කරුණු අහන්න අපිට කිසිම බලධාරීෙක් නැහැ. මේ තියේදි දිගට කරනවා කියන එක නම් පුදුමාකාර මේ ආධ්‍යාත්මික කැපකිරීමක්. ඒ නිසා සතුටු සිතින් එහෙම දිගට කරගෙන යන්න.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 මේ ප්‍රශ්නේ නිසා නොදැනීම මා පස්සට යාමට පුළුවන් නිද පාදා දෙන සේක්වා මෙත් සිතිනි තෙරුවන් සරණයි ඔය කුසල රජුගේ සර්වචනන්සේගෙන් අහනවා සාංශපම විවේකයේ පිණිස සවැත් නුරට ආවොත් රජුරුවන්ගේ මාලිගාව කියන වැඩපස් වෙනවා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 අප්‍රමාදී වීම. එතකොට මේ සියලු ප්‍රශ්නට උත්තර තියෙනවා. කොයිට වැඩිය සංකර ප්‍රශ්න තියෙන මිනිසුත් මේ අප්‍රමාදී තුලින් විවිධාකාර නිර්මාණශීලීත්වයේ කාලයේ පොඩි වෙලාවකින් වැඩ ඉවර කරන හැටි ප්‍රමුඛතාවයේ තේරීම කතා කරනකොට හරියට sannivedanaya කරන හැටි දේවල් ගොඩක් දුන්නා පස්සේ Tamanට වටිනාම දේ තෝරගන්න හැටි ඔක්කොම එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පාර පසට යamak නෙවෙයි. කොහොමඩක් හරි මතක තියාගන්න අපි සිටිපාද යනවයි කියලා සල්ලි බඳලා පටන් ගත්තට පස්සේ අපි තබන තබන හැම පියවරකින්ම පද්මෙට ලං වෙනවා. કોઈ පැත්තට ගියත් අපි පද්මෙට ලං වෙනවා. ඒ වැඩ කටයුතු කරන වෙලාවේ සිරිපදෙන් ඈතට යනවා ඇති. නමුත් ඒ කටයුතු කරන සිරිපද යන්න බෑනේ. සම්පාදනය කරපස්සියා ඒ නිසා බුරුම සාංශ කියනවා සුවේදගොන් යනවා කියලා පටන් ගත්ත දවසේ කොහේ හිටියත් කොහේ ගියත් ඔබ සුවේදගොන් දක්වා තමයි යන්නේ. ඒ නිසා මේ නිවන් මාර්ගයට වැටෙනකොට පස්සේ කොච්චර තටමැව්වත් නැතුව හිටියත් නිවනටමයි යදෙන්නේ. මොන්නම පිටකමනක්වත් යන්න බෑ. මම ඒකයි කියන්නේ මේක අප්‍රමාදී අඳුල දුන්නට පස්සේ මායාවක් බර කරදරයක් ආවත් සාහත්‍යයක් ආවත් සැපයක් ආවත් සාධකයක් තල්ලු කරන්නේ නිවනටමයි. ඒකට ඕපනයික කියන ගුණේ බුදුහාමුදුරේ දේශනා කරනවා. ඕපනයික කියලා කියන්නේ මුහුදට වැටිච්ච මලකුණක් ඒකාන්තෙම ගහලා ගහලා ගහලා ගහලා ගොඩට ගෙනත් දාන. මුහුදු රැල්ල එහෙම තියෙන බව පේන්න නැහැ. ඒ වගේ තමයි බුදුහාමර කියන අප්‍රමාදයේ දාපු හිතට මොනම කෙලෙසයක් අත්විඳි නැහැ ගහලා ගහලා ගහලා ගහලා වැල්ලට යනකන් තල් මහේ කිරියත් අල්ලුවා. ඒ නිසා බය වෙන්න එපා මේක හොඳ සජීවී ජවනිකාවක්. මේ කිවුරුනට පස්සේ තමයි තේරෙන්නේ මේ කොහොම අල්ලපනල්ලේ මම සතිය කඩාගන්නේ නැහැ. ඒ නිසා අප්‍රමාදයේ ආරක්ෂාවක් විදියට නිර්මාණශීලීත්වයක් විදියට අදහගෙන ඉදිරියට යන්න කවදාකවත් සහතික කරලා ඥානපෝඩි කාමරු කියනවා සද්ධාව චපලයි වීරිය චපලයි සමාධිය චපලයි ප්‍රඥාව චපලයි සතිය පමණ කවදාකවත් විශ්වාසයේ පිහිට මිනිහා කවදාකවත් පාවා දීලා නැහැ. එච්චර සතිය තියෙන සුවිශේෂී ගුණය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 මේ සඳහා විසඳුම විය යුත්තේ වෙනදාට වඩා භාවනාව දියුණු කිරීම සඳහා කාලය වැය කිරීම උනත් හිත ඒ අවස්ථාවවලදී මගේ සිත රැකියාවේ එල්ලීම නිසා සමහර දිගනට දිනට අපහසු වේ. උපදේශ ප්‍රතිමි මෙත් සිතිනි. ඔයර අප්‍රමා සත් ශුන්‍යතාවටපත් වෙලයි කියලා කියනවා. නමුත් ඒකෝර කියනවා මේක මොකද්ද පාවිච්චි කරනවා මේ රැක ගන්න ඕනේ කියලා. මොන මොන ඌණු බිජ්ජක් රකින්නද මේකේ? අනිත්‍ය දේ මොනවා රකින්නද මේ සියලු දේ වෙනස් වෙනවා නම් ওই වෙනස් වීම රකින්න දෙයක් තියෙනවා වෙනස් වීම නිට්ටයයි අනිත්‍ය බව ලෝකේ නිට්ටයයි ආයෝක රකින්න දෙයක් නැහැ ඒ නිසා මේ අදහස් වල පටලවිල්ලක් තියෙනවා පුළුවන් තරම් පරියංක භාවනා කරනවා කියලා අතක් පිට අතක් තියාගෙන එක නෙවෙයි මම මේ කතා කරන්නේ ඔය ඔක්කොම ගැට ගන්න අතරමැද තමන් වෙනදට වැඩිය අවදි ගතියක් වෙනදට වැඩිය පිබිදිච්ච ගතියක් වෙනදට වැඩිය අප්‍රමාද ගතියක් වෙනදට සතිමත් ගතියක් තියෙනවනම් වැඩ කටයුතු කියන්නේ ඕව නිකන් කොහොමඩක්වත් ගණන් ගන්න දේවල් නෙවෙයි බුදුරජාණන් වහන්සේ විතර කවුරක්වත් වැඩ කරලා නැහැ ඒ සීට වැඩ කරද්දී තුන්වහන්සේ අප්‍රමාද මේක රකින්න තියනවා කියන එකයි ඒ ශූන්‍යතාවය කියන එක කොහොමඩක්වත් ගැලවෙන වචන දෙකක් නෙවෙයි ශූන්‍යතාවේ කවුරුවත් රකින්න ඕනේ නැහැ ඒකේ ස්වභාවය රකින්න ඕනේ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 නමුත් චිත්ත tattweට කරන්න භාවනා වශයෙන් කරන්න නම් ඉස්සලාම නීවරණ ටික අයින් වෙනකන් සතිය වෙන්නකන් යන්න ඕනේ. සංඥා වශයෙන් තියාගත්තර කමන්නේ මොකද නිත්‍ය සංඥාව කෙලෙස් උපතෝන නිසා. ආත්ම සංඥා කෙලෙස් නිසා අනිච්ච සංඥා අනත් සංඥා කමක් නැහැ. ඔය චිත්ත tattweට යනකොට හිත පිස්සු වුණාට පස්සේ තමයි යන්න පුළුවන්. මේ ප්‍රශ්නේ පළවෙනි කොටස බොහෝ සූත්‍රවල දෙතිස් ගුණපයන් සඳහන් කරන විට මත්තුලුංගය වරණතුලි හිස්මලය සඳහන් වන්නේ ඇයි? මේකේ දෙවනි කොටස පටවි ධාතුවට අයත් මත්තුලුන්ගේ දෙවිස් කුණප සඳහන් කරන විට අවසානයට දක්වා තිබීමට විශේෂ හේතුවක් තිබේද? ඇත්තටම එහෙම ලයිස්තුවක් පුදුරජාන් වහන්සේ දුන්නට ඒක සියල්ලෙන් සියල්ල අංග සම්පූර්ණ ලයිස්තුවක් නෙවෙයි. මෙහෙම දොළොස් ආකාරයට පටිච්චසමුපාදේ පෙන්න. 12ක් විතරක් නෙවෙයි එකෙන් තියෙන්නේ. මේ නිදර්ශනයක් පෙන්නවා. ඊට පස්සේ 12ද 11යි තුන් කාලද 12යි කාලද කියලා තීම අයින්ට පටන් ගන්නවා. ඉලක්කම කිව්වොත් බනකදී විනාසයි. තුනයි කිව්වොත් අනිසංස දෙකක් දන්න තුන්වෙනි එක මොකද්ද? 32 දන්න සංස 33 වෙනි එක මොකද්ද? ඒ කියන්නේ අපි යටේ හිත එකපාරට අවධානයට යනවා ඉලක්කම. බුදුසසුන කිසිම තැනක එහෙම සඳහන් කරලා නැහැ. තදා කරපු ගමන් ඒක අල්ලනවා. ඒ මොකද ඉලක්කම් එකතු කරන්න ඕනේ. අපිට ඕන කරලා දෙන මේ මේකේ මේ විසි කරන්න තියෙන කුණු කන්දලේ 32 තිබ්බ විසි කරවහමකෝ 31 තිබිලා විසි කරවහමකෝ. මේ විසි කරන්න තියෙන මේ කුණු කන්දලේ මොනවද ඉච්චහමකෝ. මත්තලුංගම් කියලා කියන්නේ ඉස්මෝලි. ඒක තිබුණත් එකයි නැතත් එකයි. ඕන කරන්නේ නැහැ. ඒ නිසා මේ ළඟදී ආමතු කෙනෙක් කියනවා මේ බුදුජානන්සට අහුවෙලා නැන්නේ 32 නේ මට අහුණාලු 33 කං කරඬු මට අහුණාලු අලුතෙන් භාවනා කරනවා. ඉතින් ඔහොම කෙරුවොත් තව කීයක් එකතු කරයිද ලයිස්ට් වලට? ඒ කට්ටිය බුදුහාමරණට උඩින් යන්න හදනවා. ඇත්තටම මේ කෑවේ ওই පහුගිය දවස්වල අටුවාචාරින් වහන්සලා මේ ලයිස්ට් ගත කරලා ප්‍රස්තාර කරලා ලයිස්ට් අද දෙන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු ලයිස්ට් කටපාඩම් කරනවා. බුදුහාමරණ කියන්නේ මෙන්න මේ වගේ තියෙනවා. කේසාලෝමානකා දන්තා.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 එතරම්ලු කියන්නේ හෙට උදේට පින්සිල් ගන්න යන බුද්ධ දෙහිල්ල පොතයි. ඉතින් වැරදිලා උදේ ගෙනියලා තියෙන කාඩ් කුට්ටමලු. ඉතින් හාමුදුරුවෝ එනකොට මිනිහා කාඩ් කුට්ටම දානට උපාසක වහන්සේ මොකද මේ මේ මේ කාඩ් කුට්ටම අරන ගන්න ජීස්සු කතා කරන සංස මේක ඇතුලේ තියෙන සද්ධර්මයේ උපවාසයට තේරෙන්නේ නැහැ කිව්වා. කීලිවල ආසි හතර කොලේ දිලකලු මේ හතර දිවයින් වල. හේර හතර තිලා කිවලු දසරාජ මේ රජවරු හතර දෙනෙක් හිටියා. බිසෝරු හතර දෙනෙක් හිටිය කියලා ක්වීන් කොලේ තිබ්බලු. ආරක්ෂණදාට හතර දෙනෙක් හිටියා ජැක් කීට හැරි. ඒක දස රාජ ධර්මයේ නව ලෝකෝත්තර ධර්ම රකිමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කරමින් හත් මොනවාද බෝධිපාක්ෂික ධර්ම හතක් වඩමින් හයක් වූ උපදාන කන්ද ගෙවමින් පංචස්කන්ධය විරුද්ධ පූර්ණ අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ අනිච්චන් දුක්ඛං අවබෝධ කරනකොට දෙදෙවුලට අධිපති සක්‍ර දෙවිඳ සාදු කියනකොට ආමඳුර සාදු කිව්වා. කාට් කුට්ටමෙත් බණ කියත හැකි දෙතිස් කුණ බෙම ඕනේ අපි ලුකෝපච්චි කියු බණක් ඔය. උන්ද වැඩිම කාට් ගන්න. ඉතින් වගේ ওই ඉලක්කම් අල්ලන්න යන්න එපා. මේ දෙතිස් කුණ අවබෝධ කරන්නේ මොකටද? මේක තුච්චයි. මේක නිහිනයි. පාරයි.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 නොදැනීම මෙම මාංශ පේශීන් ඉහිල් වී යයි. මාංශ පේශීන් තදගතියෙන් තොරව සෙලවෙන තත්ත්වයටපත් වේ. මෙය සිහියට නැගුණු වහාම නැවත මාංශ පේශීන් තද තත්ත්වයකට ගෙන එමි. ස්වාමින් වහන්සේ මෙහිදී සතිය ගිලිහි යාමක් සිදු වේද? මේ පාදා දෙනෙමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. අර මූලික උපදේශ අහලා නැහැ. බුලුවන් තරම් ඇඟ ලිහිච්ච තියුරු වෙන් තියාගන්න. මේකේ බලලා තියෙන භාවනා ලිහිනකොට තද කරනවා. එනිසාර මූලික උපදේශ පන්තිය වුණා දෙන්නේ මේ පුළුවන් තරම් ලිහිල්ව තියාගන්න මේ සතිය ප්‍රශ්න නෙවෙයි උපදේශ පරිවේදා නැහැ පළවෙනි උපදේශ පන්තියම ලැබිලා නැහැ පුළුවන් තරම් අඟ ලිහිච්ච ස්වරූපෙන් තියාගත්ත නැත්නම් දඬු කඳේ ගැහුවා වගේ දඩු කරගෙන භාවනා කරන්න බෑ ලිඛිත ප්‍රශ්නේ පමණයි අපරාධ කොහොම අපි අරගෙන තියෙනවා පැයකුත් විනාඩි 45ක් හතට පටන් අරගත්තේ ඒක නිසා මම හිතනවා කමඨාන් සුද්ධ කිරීමේ වැඩ කටයුතු කරමු. අපි රජීට බාර දෙමු මයික් එක වැඩසටහනේ නිමාව. එහෙම නැත්නම් මොකද්ද කියන්නේ? සමුගැනීමේ කටයුත්ත නිම කරන්නයි කියන්නේ.